සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා මේ ජීවිතය නිවැරදි කරගෙන සංසාරික ජීවිතය නිවැරදි කරගෙන උතුම් නිවනින් සැනසීම සඳහා අපි කළ යුතු දේ නම් අපේ චිත්තසංතානය ලෝකේ සත්‍ය తත්වය අවබෝධ වෙන විදිහට සකස් කරගන්න එකයි මෙහි අවසාන ප්‍රතිඵලය තමයි මාර්ගසිත පහළ වෙන විදිහට අපේ චිත්තසංතාන නිවැරදි කරගන්න එක. මේකදී ඇත්තටම කළ යුතු දේ පිළිබඳව හරි අපූර්ව උදාහරණයක් තියෙනවා සඳහන් කරන්න. කොටයක් අරගෙන ඇවිල්ලා කැටයමක් නෙලන ලස්සන කැටයමක් නෙලන කෙනෙක් ඒ කැටයම නෙලන්නා වාගේ හිත සකස් කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? බලන්න මේකේ කාරණා මොකද්ද කියලා. මේ කොටේ අරගෙන එනකොට මේ කොටේ ඇතුලේ ওই නෙලපු කැටයම තියෙනවද නැද්ද? කැටයම තියෙනවද නැද්ද? ඒ නෙලපු නෙලපු කැටයමට අදාළව තියෙන එලි කොටස ඒ කැටයම ඒ පිළිමය ඒක ඇතුලේ තියෙනවද නැද්ද කොටේ ඇතුලේ? තියෙනවා. මේක ඇතුලේ අපි හිතමු පිළිමයක් කැපුවා කියලා කොටේ පොළ පිළිමයක් කැපුවා කියලා කොටයක් ගෙනල්ලා කැටයන් කාර්යයක් කර කරා පිළිමයක් කැපුවා. හිතලා බලන්න ඒ දැන් දැන් ඉතුරු වෙලා තියෙන කොටේමනේ. ඒ ටික කොටේ ඇතුලේ තිබ්බද නැද්ද කලින්? තිබ්බා. එහෙනම් පිරිමේ කොටේ ඇතුලේ තිබ්බා. නේද? මතු මතු කරගලා තිබ්බේ නෑ. ඒ ටික විතර ඒක මතු කරන්ඩ කැටේම් කාර්යය මොකද්ද කරේ? ඒකට අදාළ නැති ටික අයින් කරා. නේද? ඒකට අදාළ නැති ටික අයින් කරා ලොකු ලොකු කැලේ ටික අයින් කරා ඉස්සෙල්ලාම කුට්ටි විදිහට ඊට පස්සේ සියුම් සියුම් කැලේ අංගල සූටි චූටි නියන් අරගෙන චූටි චූටි කැලේ පවා නේද පුංචි පුංචි තැන් අයින් කරා අන්තිමට සියුම් සියුම් තැන් අයින් කරා අන්න ඒ වගේ තිරිසන් සත්වයකට වෙනත් වෙනත් කෙනෙකුට පදපරමයකට ඒ වගේ සමහර ඇත්තන්ට පුළුවන්කමක් නැහැ පින්නත් මේ ධර්මය අවබෝධ කරගන්න. තිරිසන් සතෙක් අරගෙන අපි අවුරුදු 10ක් බුදුහාමුදුරනමක් බණ කිව්වත් එයා මේ ධර්ම අවබෝධ කරන්නේ නැහැ. ඇයි ඒ సంతානිය තුල අර කැටයම නැහැ. හරිද? මිනිස්සය කියලා ඉපදිච්ච කෙනෙක්ගේ තුල ඔන්න ඔය කියන කැටයම තිබේ. අවශ්‍ය කරන්නේ අනවශ්‍ය ටික අයින් කරන එක විතරයි. අනවශ්‍ය ටික අයින් කරගත්තොත් අපේ සිත තුළින් මාර්ගසිත උපද්දවා ගන්න පුළුවන්. වැහිලා තියෙන්නේ. මොනවෙන්ද අපේ අපේ මාර්ගසිත අපේ සිතේ මාර්ගසිත උපදවා ගන්න පුළුවන් අවස්ථාව වැහිලා තියෙන්නේ මොනවෙන්ද? ලෝභ, දේශ, මෝහ. අකුසල් වලින් වැහිලා. ඝන පටලයකින් අකුසල් වලින් අපේ සිතේ තියෙන නිවැරදි නිවැරදිව සිතන්න තියෙන හැකියාව සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මොකද කරන්න ඕන? අනවශ්‍ය ටික අයින් කරන්න ඕන. අනවශ්‍ය ටික අයින් කරපු විදිහ සති හතක් අපි කතා කරා. පළවෙනියෙන්ම අනවශ්‍යම ටික අයින් කරා සීල විසුද්ධියෙන් ඊළඟට චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය අර බලන්න මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට මොනවද විදර්ශනා උපක්‍රේස ටිකයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඊටාම සිව් නිකාන්තිය කියන්නේ සියුම් තෘෂ්ණාව. ඒ කියන්නේ දැන් අර චූටි නියන් වලින් වගේ අයින් කරලා තියෙන චූටි කැලි ටික. නේද? එහෙනම් අන්න එහෙම පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ග ඥානය. එහෙනම් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ දිය හැකි වටිනාම తත්වය නේද ඒක? අපි මේ අමාරුවෙන් ගොඩ මහන්සියලා හරියට වෙහෙසිලා එකතු කරගන්න සියලු දේ මරණයේදී දමලා ගහලා යා යුතුය ඇති ඔක්කොම එකතු කරන්න දාලා යන්න තියෙන දේවල්ද නැද්ද? නේ? තවත් පැත්තකින් ධර්ම අවබෝධයේ තියෙන වටිනාකම මම කියන්නම්. අවබෝධ ඥානයක් ඇති කර ගැනීම අරගෙන යන්න පුළුවන්ද බැයිද? මරණකට අරගෙන යන්න පුළුවන්ද බැයිද? අරගෙන යන්න පුළුවන්. නුවණ තියෙන මිනිස්සු එකතු කරන්න ඕන දාලා යන්න තියෙන දේවල් අරගෙන තියෙන දේවල්. මේක හරියට නිකන් මේ පොඩි සංචාරයකට ඇවිල්ලා වගේ. නේද? කොහේ හරි තැනක සංචාරයකට ඇවිල්ලා වගේ මේ අවුරුදු 20ක් හෝ 30ක් හෝ 60ක් හෝ 90ක් හෝ උපරිම 100ක් නැත්නම් 120ක් කියන්නේ තියෙන වැඩිම සංචාර දීර්ඝම සංචාර කරන කට්ටිය තමයි 120 තියෙන්නේ. ඒවා ඉතින් මේ කාලේ අහන්නත් නැත්තර. ඒතර කෙටි කාලෙකින් සංචාරය නිම කරන් ඉන්න අපි සංචාරය කාලයේදී එකතු කරන්න ඕන මොනවාද? හරහා යන්න පුළුවන් වටින දේවල්. මේ දැන්න මොනවද දැන්න එකතු කරන් තියෙන්නේ? ඇයි අරයි යන්න පුළුවන් දේවල් කියලා කියන්නේ? බලන්න අපේ දරුවෙක් උපදිනකොට නේද? දැන් අම්මලා ඉන්නවා. දරුවෝ කීප දෙනෙක් හදපු අම්මලා ඉන්නවා. මේ දරුවෝ උපතින්ම වාගේ නේද? එකම පරිසරයෙන් හැදෙන්නේ. එකම අම්මා තාත්තා ළඟ හැදෙන්නේ. සමහර නියුන් දරුවෝ වෙන්න පුළුවන් නේ. එකම තත්ත්වයන් යටතේ දරුවෝ දෙන්නෙක් හැදුවත් ඒ දෙන්නගේ පුංචි කාලේ ඉඳන්ම සමහර අය ඉන්නවා පුංචි කාලේ ඉඳන්ම හරියට තරහ යනවා. නේද? මේ කිරි බොන ලදරුවා කාලෙත් හොඳට තේරෙනවා මේ කිරි අයින් කරනකොට ඉන්නේ නිකන් තරහෙන් වගේ කියලා අම්මලාට සමහරලාට අදහස් තියෙනව නේද? හැබැයි එහෙම අදහස් තිබ්බ ළමයි ලොකු වුණාමත් කොහොමද? නපුරු ගතිම පෙන්වන මේ බලපටව ටිකක් ගන්න. පුංචි කාලේ ඉඳන්ම අර අපි කියන්නේ කට කළු විනං සැරයි කියලා කියන්නේ. ඒ වගේ උපතින්ම එයාලා සමහර අය ශාන්ත ගතිය ඇතුළේ ඉපදිලා. සමහර අය පොඩ්ඩක් තර රණ්ඩු දා ගන්න ගතියට ඉපදිලා. ඒ කොහෙන් ආපේවද? සංසාර විරුද්ධ නේද? එහෙනම් අද අපි යම්කිසි කුසලයක් වර්ධනය කරන්නේද ඒක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා මාර්ගසිතක් පහළ වුණොත් නම් එතනින් එහාට ඒක කවදාකවත් පිරෙන්නේ නැහැ සසර පිරෙහෙන් පිරෙහෙන්න පුළුවන් කවදා හරි දවසක වැරදි පාරක යද්දි සෝවාන් වෙනකම්ම තියෙන ඔක්කොම ටික නමුත් නැවත නැවත නැවත නැවත ඉස්මතු වෙනවා අදාළ කුසලයන් වර්ධනය වෙද්දී ඒ දාරුචරිතරුන් වහන්සේ කන්දක් උඩ මැරෙනකම් භාවනා කරා එක භවයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඊළඟට මෙහි ගෞතම බුදු පියාණන් වහන්සේ පහළ වෙලා ඉන්නකොට හොරකම් කරන්න ගත්තා. ඒ කියන්නේ සිව්පසේ හොරකම් කරන කෙනෙක් බවටයිපත් උනේ අර මහ මුහුදෙත් නැව නැවපත් වෙලා ගොඩට ගොඩ ගහලා ලී ඇඳුමක් ඇඳගෙන නේද පොතු ලී පොතු වලින් හටගත්ත හර හදාගත්ත ඇඟ ආවරණය කරගෙන යනකොට කට්ටිය හිතුවේ බුදුම අල්පේච්ච පැවිද්දෙක් කියලා. නිරුවත වහගන්න තමයි අර ලීපතු වලින් මේ ලීපතු ඒ වෙලාව ඇතන තිබ්බ දේවල් හින්දා ලීපතු වලින් මේ ආවරණයක් හදාගත්තා ඒකල උතාගෙන ගියා දාරුචිරිය කියලා නම වෙන්නුත් ඒකයි එතකොට නමුත් මිනිස්සු හිතුවා මේ බලන්නකො මේ පැවිද්දාගේ තියෙන අල්පෙච් එකම ලීපතු වලින් තමයි සිවුර හදාගෙන තියෙන්නේ කියලා මෙයාට රහතන් වහන්සේ නමක් කියලා සලකන්න පටන් ගත්තා මෙයාත් ගානට ලාභ සත්කාර හින්දා හිටියා බලන්න එහෙනම් සසර රජකම් අතහැරලා දාලා ගිහිල්ලා සිටු රජකම් සිටුකම් ඔක්කොම අතහැරලා දාලා ගිහිල්ලා ඔක්කොම එපා කියලා කන්දක් උඩට නැගලා වේලිලා මැරිච්ච අය මේ. එතකොට හැබැයි පසුව ඔක්කොම විස්තර කියන්න යන්නේ නැහැ මම මේක දැනගන්න ඕන හින්දා. පසුව බුද්ධ කියන වචනේ ඇහෙනකොට මොකද උනේ? ඒ වෙලාවේ ගත්ත තීරණය තමයි මම ජේතවනාරාමයේ පැත්තට හැරිලා යනවා. යොදුන් 400 ගණක් තිබුණා යන්න. ආපහු බලන්නේ නැහැ. බුදුහාඳුරු මුණ ගැහෙනකම් යනවා කියලා. ඒ කවදාම පුරුදුද? එක වචනේ අහන ඇහෙනකොට එහෙමයි. ඉතින් ඒකින්ද මේ ජීවිතේ අපි බොහෝ කුසලයන් පුරුදු පුහුණු කරගන්න සසර නැවත හේතු වෙන එකම දේ ඒක නැත්තම් ළමයෙක් ඉපදිනකොට මෙයා මේ හොඳ පොල් වත්තක් තියෙන ළමයි කහවලාට ඉපදිලා තියෙන්නේ. අපි හදාගෙන හම්බ කරගත්ත පොල් වතු යාන වාහන නේද හොඳ වාහනයක් තියෙන ළමයෙක් තමයි මේ සැරේ හරියට ඉපදිලා තියෙන්නේ. එහෙම එහෙම තියනවාද? ඒ මොනවත් එකතු කරගත්ත මොනවත් නැහැ. නේද? එහෙනම් තමන් වර්ධනය කරගත්ත කුසලය හරයි යන්න පුළුවන් අකුසලය හැබැයි බලහත්කාරයෙන් එනවා. නේද? ඇවිල්ලා පටිසන් දෙනවා. ඒක මේ ජීවිතේ අපි සාර්ථකයි කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් වෙන්නේ තමන් කුසල් වර්ධනය කරගත්තොත් විතරයි. ඒකෙන්ද ජීවිතේට සලස්මක් හදාගන්න ඕනේ බොහෝ කුසලයන් වර්ධනය කර ගැනීම සඳහා. ඉතින් මේ දින දෙකේම සාකච්ඡා කරේ අනත්තානුපස්සනාව ගිය සතියේම කතා කරේ දුක්ඛානුපස්සනාව ඊට ඉස්සෙල්ලා සතියේ කතා කරේ අනිච්චානුපස්සනාව ඊට ඉස්සෙල්ලා සිහිය නුවණ වීරිය ගැන සති තුනක් කතා කරා ඊට පෙර අතව සප්තවිසුද්ධිය ගැන සති හතක් කතා කරා මම හිතන්නේ බොහොම ගැඹුරු අපිට ජීවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් ධර්ම කාරණා බොහොමයක් සාකච්ඡා කරා මේ දින ටිකේ ප්‍රායෝගිකව Tamanට එකතු කරගන්න පුළුවන් ඒවා. ඉතින් ඊයේ පෙරේදායි දවස් දෙකේ අපි සාකච්ඡා කරේ අනත්තානුපස්සනා කියලා කියන්න පුළුවන් වෙන්නේ පංච උපාදානස්කන්ධෙහි අනාත්ම ස්වභාවය සාකච්ඡා කිරීමෙන් අපි සාඳුදා දවසේ රූපය ගැන කතා කරා අඟහරවත් දවසේ නාම කොටස ගැන බොහෝ දේවල් කතා කරා දැන් අද දවසේ අපි ඉතිරි කොටස වන වේදනා සංඥා සංකාරයන්ගේ අනාත්ම සංඥාව අපි අඟහරවත් දවසේ කතා කරේ සිත් වේලියෙහි තියෙන නැත්නම් ඊයේ කතා කරේ සිත් ප්‍රේලියේ තියෙන අනාත්ම ස්වභාවය පිළිබඳව පොදුවේ නාම කොටස අරගෙනයි. දැන් අපි අද කතා කරන්නේ මොකද මේ අනත්තානුපස්සනා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ අනාත්මය පිළිබඳව මෙනෙහි කරන කොටයි අනත්තානුපස්සනා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. ආත්ම සංඥාව අයින් වෙන්නේ එතකොටයි. දැන් අපි අද වේදනා කියන තැනට ගමු. වේදනා කියන ඒවා ಜಾති 3යි හැදෙන තැන් 6යි මොනවද ಜಾති 3 සුඛ වේදනා දුක් වේදනා අදුක්ඛ සුඛ වේදනා නේද දැන් දුක් වේදනා මොනවද සැප වේදනා කියන්නේ කෙනෙකුට ඒකේ ඒ වේදනාවල් වල තියෙනවා නම් යම්කිසි සැපයක් ඒවට කියනවා සැප වේදනා කියලා දුක් වේදනා කියන්නේ දුකක් තියෙනවා නම් අදුක්ඛ සුඛ කියලා කියන්නේ. දැන් ඇඟේ තියෙන ඇඳුම දැනෙනවද? දැනෙනවා. නේද? ඒ දැනෙනකොට දැන් මම කිව්වට පස්සේ දැනෙනවා නේද? ඇඟේ ගෑවිලා තියෙනවා දැනෙනවා කිව්වට පස්සේ. එතකොට ඒක දැනෙනකොට එතන කාය සංපස්සජ වේදනාවක්. මෙතන කාය විඥානයේ හේතුවෙන් ඒක හටගන්නේ. කාය විඥානය එතෙන්ට යෙදෙනකොට වෙන කොහෙවත් යනක විඥානයක් යෙදීමක් තියෙනවද? නැහැ. නේද? වෙන කොහෙවත් නැහැ. අපිට තියෙන දොරටු හයෙන් වරකට එක තැනකට විතරයි විඥානයක් පහළ වෙන්නේ එහෙනම් දැන් ඇඳුම දැනෙන ඇඟේ සැපයිද දුකයිද ඇඳුම දැනෙනකොට දැන් මේ ඇඳුම දැනෙනවා තියෙනවා දැනෙනවා ඒක සැපයිද දුකයිද සැපකුත් නැහැ ඒක තමයි කට්ටිය සැපයි කියලා කට්ටිය දුකයි කියලා හේතුව සැපකුත් නැහැ දුකකුත් නැහැ ඒක ඇති සැපයක් නෑ විශේෂයෙන් ඇලෙන්න තරම් සැපයක් නෑ ඇඳුමේ දැනීම කියන එක ඇලෙන්න තමයි සීතු වඩා සීතල වෙලාවට පොරව ගත්තාම නම් අන්න ඒ වගේ දැන් එහෙම එකක් නෑනේ. ඒතර හුස්ම දැනෙනවා දැන් සැපයිද දුකයිද? හොඳ කියනකොට හුස්ම දැනුණා. එහෙම එකක් නෑ දෙපැත්තටම නැති එකක්. එහෙනම් ඒව මොනවාද? අදුක්ක අසුක. හරි. එහෙනම් හැම වෙලෙම අපේ ශරීරයේ ඔය ජාති තුනෙන් එක වේදනාවක් හැදෙනවාමයි. හැබැයි හැදෙන කිසිම වේදනාවක් හිතින්නේ නැහැ. හිතින්නේ නැහැ. ඒ කියන්නේ නවතින්නේ නැහැ. දුක් වේදනාවත් ඒ වෙලාවෙම ඉවරයි මේ හැදිච්ච දැන. ඇයි මං එහෙම කියන්නේ? වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. චෛතසිකයේ ලක්ෂණ මොනවද? සිතත් එක්කම ඉපදී, සිත හැදෙන තැනම සැදී, සිත ගන්නා අරමුණම අරගෙන සිතත් එක්කම නිරුද්ධ වේ. සිතේ ආයශය චිත්තක්ෂණයයි. එන වේදනාවේ ආයශය චිත්තක්ෂණයයි. නේද? එහෙනම් හැම වේදනාවක්ම අපේ ශරීරයේ හැදෙන හැම වේදනාවක්ම ඇති වෙනවා නැති වෙනවා. මම එක දවසක් අපේ අම්මා කෙනෙකුට කමටහනක් දුන්නා වේදනාවේ ඇතිවීම නැතිවීම ගැන මෙනෙහි කරන්න. මෙනෙහි කර කර හා ඉන්නකො මේක ඇති වෙනවා නැති වෙනවා කියන දණි දණි ඉන්න බල බල ඉන්න. පංච පාදානස්කන්ධයේ අනිත් උදේවය ගැන අවධානය යොමු කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා. මට ඇවිල්ලා කියන පසුව කමටහන් පිරිසිදු කරන වෙලාවක මම ඒක නවත්තලා දැම්මා. ඇයි? මගේ කකුලේ වේදනාවක් ආවා. මම ඒක ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව කියලා මෙනෙහි කරා. නැති වුණේ නැහැ. <laughs> ඒක දිගට තියුණා. ඒකින්ද මම ඒක නවත්තලා දැම්මා කියලා. හරි නේද? එක දිගට තියෙන්නේ නැද දැන් දත් කැක් කුමක් කං කැක් කුමක් කකුල් කැක් කුමක් ඉසේ කැක් කුමක් හදන එක දිගට තියෙනවද නැද්ද? එක දිගට තියෙනවා වගේ තේරෙනවා. ඇයි ඒ ඇතිව නැති වෙනවා නැති වෙන දේ නැවත හැදෙනවා ආය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මම ඔකට කියන්නේ දුම් හිඳ ඇල්ල වගේ කියලා. දුම් හිඳ ඇල්ලේ වතුර බිඳුවක් ගත්තොත් එක එක මොහොතක්වත් එක තැනක තියෙන්නේ මේ මොහොතේ මේ වතුර බිඳුව පල්ලෙහාට උඩ එක එතෙන්ට එනවා මේක මෙතෙන්ට එනකොට ඊළඟ මෙතෙන්ට එනවා ඊළඟ මෙතෙන්ට ඔන්න ඔකට කියනවා ගැලීමක් නැත්තම් සන්තතියක් කියලා වේදනාව කියන්නේ ගැලීම. හරිද? එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එනවා එක තැනක වේගෙන් වේගෙන් ඇතිව නැතිව ඇතිව නැතිව ඇතිව නැතිව හැදෙනකොට අපිට හිතෙන එක දිග දිගට තියෙනවා කියලා. හරි. එතකොට මේ හැම වේදනාවක හොඳට අවධානය යොමු කරපු කෙනෙකුට තේරෙනවා හොඳටම මේක ඇති වෙන නැති වෙන එකක් හොඳට තේරෙනවා ඒක කොච්චර හැම වෙලාවකම මේක එකපාරටම වැඩි වෙනවා ආය අඩු වෙනවා ආය නෑම වගේ දැනෙනවා වෙන කොටට හරි අවධානය ගියොත් මේක නෑ ඇත්තටම වෙන කොටට හරි අවධානය ගියොත් මේක නෑ ඒක අපිට තේරෙන්නේ නෑ අපි හිතන්නේ ඒක මට දැනෙන්නේ නැතුව තිබ්බ ටිකක් කරා කියලා. දැනෙන දේ දැනෙන්නේ නැතුව තිබ්බා කියලා. දැන් මේ වෙලාව වෙනකන් හුස්මේ දැනීම දැනෙන්නේ නැතුව තිබ්බා කියලා හිතෙන්නේ. නෑ ඒක හැදිලම නෑ. ඇඳුම් ඇඟේ තියෙන දැනීමක් තියෙනවද? අර මං කිව්ව වෙලාවේ දැනුණා. දැන් ආයෙ දැනෙනවා. නේද? එතකන් දැනීම තිබ්බා දැනුනේ නෑ කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම නෙවෙයි දැනීම තිබ්බේම දැනීම තිබ්බේම නෑ. දැනීම තිබ්බනම් දැනෙන්න ඕනද නැද්ද? දැනෙන්නේ නැති දැනීමක් තියෙන විදිහක් නෑනේ. දන්නවද අපේ ජීවිතේම කැඩි කැඩි යන එක? හරිද අපි හිතන්නේ ඇඳුම් වල දැනීම තියෙනවා මට දැනෙන්නේ නැහැ. ඒ හැම එකම තියෙනවා දැනෙන්නේ නැහැ කියලා හිතෙන්නේ. නෑ තියෙනවා දැනෙන්නේ නැහැ නෙවෙයි. හැදෙන්නෙම නැහැ. හිතක් නැතුව දැනීමක් කියන එක නෑ හැම වෙලේම මේක තැන් තැන් වල වේගෙන් වේගෙන් මතක් වෙන මතක් වෙන තැන දැනීම් ටික දැනි දැනි කැඩි කැඩි යන එක. හරිද? අන්න ඒ වේදනාවට හිත යොමු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. වේදනාවේ අන්න ඒ ගතියට හිත යොමු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ වේදනාවේ තියෙන ස්වභාවය බලන්න හරි වේදනාවේ තියෙන ස්වභාවය බලන්න එක දිගට තියෙනවද? නැහැ. මොකද වෙන්නේ? හැම වෙලෙම වෙනස් වෙනවා. දැන් ඔය ඔය විදිහට ඔක වෙන්නේ තැන්කීයකද? චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාන සම්පස්සද, ජීව සම්පස්සද, කාය සම්පස්සද, මනෝ සංපස්සජය කියන තැන් හයේ තමයි හැදෙන්නේ. හැදෙන තැන තීරණය වෙන්නේ කාගේ අතින්ද? මේ වෙලාවේ මෙතන හැදෙන්න ඕන කියලා. මම මෙහෙම කියද උදාහරණයක් ඔක්කොම ගෙතුනට ටිකක් ලේසි. හරි. හා ආයතන වලට කියන ద్వාර කියලා. හරි. ద్వාර කියලා කියන ආයතන මොනවද ආයතන අපේ? ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඒවට කියන ద్వාර කියන්නේ දොරවල්. හරි අරමුණු මේ ద్వාර වලින් ඇතුල් වෙනවා මොනවද ඇහැ කන්නාසි දිව ශරීරයට එන අරමුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හරි අරමුණු මේ ద్వාර වලින් ඇතුල් වෙනවා එතකොට අරමුණ ඇතුල් වුණා කියලා කියන්නේ එතන විඥානය පහළ වුණොත් විතරයි හරි විඥානය පහළ වීමමයි සිතක් ඉපදීමමයි අරමුණ ඇතුල් වීම කියලා කියන්නේ නැත්නම් අරමුණ ඇතුල් වීම නැහැ එතකොට මම මම කියලා මම කියලා දැන් මේ කියන කෙනා කියන්නේ ඇහැකුයි කනකුයි නාහකුයි දිවකුයි ශරීරයකුයි මනසකුයි තියෙන මෙහෙම ඉන්න එක්කෙනෙක්. හරිද? දැන් යාට මම කියලා අපි කියනවනේ සාමාන්‍යයෙන්. එතන තියෙන්නේ මොනවද? දොරවල් 6 තමයි තියෙන්නේ. හරි? චක්කුද්්වාරය තියෙනවා ඇහි තියෙන චක්කු ප්‍රසාදය. ඒ කියන්නේ පේනීම දැනෙන තැන. සෝතද්්වාරය තියෙනවා, ගහනද්්වාරය තියෙනවා, ජීවයද්්වාරය තියෙනවා. ඒ ඒ තැන්වල නාසය, දිව, ශරීරය, කන, නාසය, දිව කියන තැන් තුනේ ඒවා ආශ්‍රය කරගෙන තියෙනවා. දැන් අපි මෙහෙම දිව අල්ලනකොට දැනෙන්නේ කායද්්වාරය. මොන හරි රසයක් කරනකොට රස දැනෙන තැන තමයි මේ තියෙන ජීවහාද්්වාරය තියෙන්නේ නේද? එතන තමයි අරමුණ දැනෙන්නේ. මේ උගුරට හොරෙන් බත් කාලා තියෙනවා. උගුරට හරෙන් බත් කාලා තියනවද? කෑවා කියලා උගුර දන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලලා කියන්න මම කාලා නැද්ද? කොහෙද අපි මේ කතා කරන්නේ කවුරු ගැනද මේ අපි ගැන මේ අපිට වෙච්ච දෙයක් හිතලා බලන්න. ඊයේ රෑ හරි පෙරේද රෑ හරි රූපවාහිනිය දිහා බලාගෙන කෑවා කියලා හිතන්න. <laughs> රූපවාහිනියට අවධානය යොමු කරගෙන ගිල්ල වෙලාවේ ගිල්ල කියලා දන්නවද? ඇත්තටම දන්නේ නැහැ ඕකට අපිට හිතෙන්නේ හිතෙන්නේ ගිය ආයතනින් මම දන්නවා කියලා ඇත්තටම දන්නේ නැහැ. ඇයි ඒ ద్వාරය දිවේපත් ගෑවිලා නේද? ගෑවුනාට ජීවහා ద్వාරය විවර වෙලා නැහැ. ඒ දොර වහලා තිබිලා තියෙනවා. ඒ අරමුණ නැහැ. අර සමහර දවස් තියෙනවා අපි අපේ ළමයින්ගේ වෙලාවට අහන මොනවද කෑවේ? අද දවල්. අද දවල් කෑමකේ මොනවද තිබ්බේ? අම්මලා අහනවා දරුවන්ගේ මොනවද කෑම එකේ තිබ්බේ? දන්නේ නැහැ. නේද? ඇයි? වෙන කල්පනාවකින් කාලා තියෙන්නේ. හ්ම්. එහෙනම් ඒක තමයි ඇත්ත తত্ত্বය. එහෙනම් සමහර දේවල් තියෙනවා. දැන් මම ඊයේ පෙරේදත් ඔක මතක් කරා මේ මතකද පාසල් යන කාලේ වෙන අබැද්දි ගුරුවරයා දිහා නිින්ද ගිහලා නැහැ ගුරුවරයා දිහා හොඳට බලාගෙන ඉන්නවා ගුරුවරයා ගහනවා චෝක් කැල්ල මේ බලාගෙන ඉන්න ළමයා දිහා ගහනවා චෝක් කැල්ලේ නේද? නැගිටිනවා කියනවා. හරි. නැගිටාම අහන කොහෙද තමුසේ හිටියේ? කොහෙද තමුසේ හිටියේ? අපිට ඉතින් කියන්නේ මෙහෙ තමයි ඉති වෙන කොහෙද? හැබැයි කිව්ව දේ ඇහිලත් නැහැ. දැකලත් නැහැ මොකද උනේ කියලා. ටෝක් එකකින් ගෙන් දහනකන් දන්නේ නැහැ. ඒක මොකද එහෙනම්? ශබ්දයේ තිබිලා එළියේ නේද? ශබ්දයට අදාළ මොනවා හරි එන ශබ්දයේ බාහිර ශබ්දයේ තිබිලා. කන තිබිලා හැබැයි දොර ඇහිලා. නේද? එහෙනම් දොර වැහිලා කියලා අපි කියමුකෝ වැහිලා කියලා ධර්මයේ අර්ථ දැක්කේ නෑ මම මේ තේරුම් කරන්න පහසු වෙන්න කියන්නේ නේද මොකද වෙලා තියෙන අරමුණ ඇතුල් වෙලා නෑ හරියට දොර වැහිලා වගේ අපේ මුළු ඔක්කොම ශරීරය ගත්තාම මේ ඉසකෙස් නියපොතු වියලිහම හරි රෝම වගේ දේවල් හැරෙන්න අනිත් හැම තැනකම තියෙන මොකක් හරි ප්‍රසාදයක් මොකක් හරි ద్వාරයක් හරිද? මොනවද ඒ ద్వාර කියලා කියන්නේ? ඇහි තියෙන පෙනීම දැන්න තැන චක්කුද්්වාරය නැත්නම් චක්කායතනය. ඒ පෙනීම දැන්න තැනට බාහිරින් තියෙන ඔක්කොම කායද්්වාරය නේද? එතකොට කනේ තියෙන ඇසීම දැන්න තැන සෝතද්්වාරය. ඊට මෙහා තියෙන ඔක්කොම දැනෙන තැන්, වැදුනොත් දැනෙන තැන් ටික ඔක්කොම කායද්්වාරය. ඒ විදිහට මුළු ඔක්කොම ටික ගත්තාම හිසකේ ශ්‍රෝඹුවන් වියලි හැම වගේ තැන් නියපොතු වගේ කීපයක් තැන් ඇරෙන්න අනිත් ඔක්කොම ద్వාර වලින් යුක්තයි. හරි. හැබැයි මේ 6 ඔය විදිහට ඔය විදිහට මේ 6 තියෙන්නේ නේද? එතකොට ඇහැ කරනාසේ දිය ශරීරයට අමතරව තව එක ద్వාරයක් තියෙනවා. ඒ මොකද්ද? ඔය ඔක්කොම නැතත් ඔය ඔක්කොම වැහිලා තියෙන වෙලාවක මොකුත්ම අරමුණු වෙන්නෙම නැද්ද? නෑ මේ ඔය තියෙන්නේ නේද? ඔය ඉන්නව පැතවල හොඳට මෙනේ කර කර මෙනෙහි කරන ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලින් නැතුව යමක් අරමුණු වෙනවා නම් එතන ඒ කියන්නේ පංචේන්ද්‍රියන් වලින් නැතුව යම් දෙයක් අරමුණු වෙනවා නම් ඒක මොන ద్వාරයේද? මනෝද්්වාරය. එහෙනම් මේ ద్వාර 6 නේද? ద్వාර 6ෙන් අරමුණු ගැනීම ඇරෙන්න වෙන වැඩක් අපිට නැහැ. එහෙනම් ඒ ద్వාර 6ට ආශ්‍රිතව ඒ අරමුණු එක්ක ඇති වෙන වේදනාවලට කියනවා සම්පස්සජ වේදනා කියලා. සම්පස්සජ වේදනා කියලා. හරිද? එතකොට මේ දොරවල් 6 සැරෙන් සැරේ සැරෙන් සැරේ වෙනම ඇරෙන්නේ. ඒතර අපි මේ ජීවත් වෙනවා කියලා මෙහෙම ඉන්න වෙලාවට මට දැන් මේ මම මෙහෙම ඉන්නවා. ඉන්නකොට මට වෙලාවකට සීතල දැනෙනවා, වෙලාවකට සද්ද ඇහෙනවා, වෙලාවකට පේනවා, වෙලාවකට හරිද මොනවා හරි තව කය දැනීමක් දැනෙනවා, වෙලාවකට ආග්‍රහණය වෙනවා. මේ මේ මේ 6 වෙන්නේ මේ 6 වරකට එක බැගින් වෙනවා මිසක් එකවර දෙකක් සිද්දරවල් දෙකක් ඇරෙන්නේ එකවර දොරවල් දෙකක් අරින්න මේක හොඳට චිත්ත ඒකාග්‍රතාවයෙන් ගවේෂණය කරලා බලන්න ගෙදර ගිහිල්ලා හිමින් සැරේ මේ බණ ඉවර වෙලා තේකක් හදාගන්න. හරි. තේකක් හදාගෙන හිමින් සැරේ පුටුවරලා ඉඳගන්න. හරි කරලා බලන්න මම කියන හින්දා. දැන් තේක බොන්න ප්‍රශ්නේ හැබැයි රස්නෙට හිත යවන්න රස දැනෙනවද බලන්න රසට හිත යවන්න රස දැනෙනවද බලන්න පුදුම හිතෙයි මම මෙච්චර කල් මේක දැනගෙන හිටියේ නෑනේ කියලා. මේ දන්නවද? නානව නේද වෙලාවකට? වතුර ටික දැනෙන වාර ගන්න ගොඩක් අඩුයි කියලා දන්නවද? ඇඟට වැටෙන වතුර ටික වතුර වැටෙනවා කියලා දැනෙන වාර ගන්න අපි නෑවට ගොඩක් අඩුයි හොඳට බලන්නවා කියන්නේ බොරුද කියලා. හරියටම අවධානය යොමු කරගෙන ওই වේදනාවට අවධානය යොමු කරගෙන භාවනානුයෝගී ඉන්න පුරුදු වෙලා එයාලා නාලාවිලා මට කියලා තියෙනවා ජීවිතේ පළවෙනි වතාවට නෑවේ අද වගේ තමයි දැවුනේ කියලා. ඒ තරමටම අපේ අවධානය ඒවට නැහැ. එකපාරට මතක දාගන්නව දැනෙන දෙක තුන දන්නෙත් නෑ. යන්තම් දැනීමක් තියෙන. ඇයි වෙන කල්පනා වලින් වැඩ කෙරෙනවා තමයි කෙරුණා. ඉතින් මේ වගේ දැන් මම අහන්න හදන්නේ කොයි වෙලාවේද අහවල් දොරටුව ඇරෙන්නේ කියලා මගේ මේ එතකොට ඒ දොරටුව ඇරෙන හැටියට වේදනාව සකස් වෙන්නේ නේද? කොයි වෙලාවේද මේ දොරටුව ඇරෙන්නේ කියලා තීරණය කරන්නේ කවුද? දැන් මමනේ මගේ වැඩේ නෙමෙයි මේක මගේනේ මගේ ශරීරය මගේ මගේ මං මගේ මගේ මගේ මගේ කියන මේ මේ මේකනේ මේ තියෙන්නේ මෙතන දැන් මේ මේකේ දැන් මේක අපි විඥානයේ අනාත්මයත් මෙතනින්ම අපිට හදාගන්න පුළුවන් හොඳටම මේ දොරටු හැරෙන්නේ කොයි වෙලාවේද අරමුණු ඇතුළට එන්නේ අහවල් අරමුණ දැන් ගන්න ඕනේ අහවල් අරමුණ දැන් ගන්න ඕනේ අහවල් එක දැන් ගන්න ඕනේ කියලා තීරණය කරන්නේ කවුද මොකද උත්තර නැත්තේ තීරණය කරන්නේ මන්ද ඒ තීරණය මගේ අතේද තියෙන්නේ නැත නැත නැත නේද මම දන්නේවත් නැහැ මේ ඒක තීරණය කරේ මම උපදිනකොට අපේ අම්මයි තාත්තයිද නෑ කවුරු හරි විද්‍යාඥයෙක් මේක හැදුවද මේ වෙලාවට මේ දොරටු ඇරෙන්න ඕන මේ වෙලාවට මේ දොරටු ඇරෙන්න දැන් කම්පියුටර් වල වගේ නම් ඒවා හදලා තියෙනවා නේද එක එක එක එක උපකරණ වල නම් එහෙම හදලා තියෙනවා මෙතනින් මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා මේක නෑ නේද එහෙනම් වේදනාවේ ඇතිවීම වේදනාවේ නැතිවීම වේදනාවේ වෙනස් වීම පිළිබඳව කිසිදු තීරණයක් මට ගත හැකිද නේද කිසිම තීරණයක් මට ගන්න පුළුවන්ද එන එක ආත්මද මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ කාර්යයක් වගේ යටත් ඇසියෙක් වගේ. නේද? හරිය ලංකාවේ මිනිස්සු වගේ මට ජීවත් වෙන්න තියෙන්නේ. ලංකාවේ මිනිස්සු යටත් ඇසියෝ. කාගේ යටත් ඇසියෝද? කාගේ යටත් ඇසියෝද ලංකාවේ මිනිස්සු? දේශපාලඥයින්ගේ යටත් ඇසියෝ. කවුරුවත් තමන්ගේ ඉල්ලීමක් ගැන <laughs> තමන්ට ඕන හැටියට ඉල්ලීමක් ගැන කතා කරන්නේ අර කට්ටිය මොනවද කියන්නේ හ්ම් එහෙම තමයි වැඳගෙන ඉන්නේ ලංකාවේ පුරවැසියෝ නෙවෙයි ඉන්නේ යටත් වැසියෝ. මතක තියාගන්න ඉඳලාමත් බණ අතරේ නේද? ඕවා ටික දැනගන්න ඕන අපි. හරි. ඇයි අපිට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා මේ රටේ. හ්ම් Taman තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඒ සියලු අයිති නේද? ලංකාවේ පාසලකට ළමයෙක් අතුල් කර ගැනීම පිළිබඳව තීරණය වෙන්න ඕනේ ළමයින්ගේ සුදුසුකම් මතද නැද්ද? නේද? වැඩියෙන්ම සුදුසු කට්ටිය මේ පාසලට යනවා. එතනින් එහාට ආයෙ මොකුත් නැහැ. නේද? නමුත් තීරකයා කව කවුද? රැකියාවක් ලැබිය යුත්තේ වැඩියෙන්ම සුදුසුකම් ලැබෙන අයටද නැද්ද? තීරකයා කවුද? මේ කොහෙද ඉන්න කට්ටිය? එහෙම එහෙම නීතියක් නැහැ ලංකාවේ. හරි. ඒ වගේ තමයි මමත් මට තියන උදාහරණ මම කියන්නේ. මගේ ජීවිතය කියන්නේත් එහෙමයි. කොතනින්ද වේදනාවක් හැදෙන්නේ? සැප එකක්ද, දුක් එකක්ද කියලා තීරණයක් ගැනීමේ අයිතියක් මට නැහැ. හැදෙන හැදෙන හැටියට ඉන්න වෙලා. නේද? එහෙනම් ඒක ආත්මද අනාත්මද? ඒක මම කියවා බත් ගිරිනවා මම නමුත් අර රූපවාහිනී වේදනාව තමයි හැදෙන්නේ. හරි. කෝකද වෙන්නේ කියලා මට තීරණය කරන්න බෑ. සමහරලාට මේක දැනෙනවා, සමහරලාට අරක දැනෙනවා. හරි. එතකොට දැන් ගෙදර ගියාම මං කියනවා තේ කෝප්පයකින් ওই පරීක්ෂණය කරලා බලන්න කියලා. ඒක කරන්නත් පෙළඹෙන්නේ මගේ මේ දැන් කියපු දේ. මේක කිව්වේ නැත්නම් ඒක කරන්න පෙළඹෙන්නේ නෑ. මේක හේතු වෙලා අරක දැනීමක් ඇති වෙයි හිතලා කරනවා වගේ දැනේ. නමුත් මේක හේතු වෙලා තමයි ඒකත් සිද්ධ උනේ. හේතුවේ හේතුවත් අනන්තයි. හේතුවේ හේතුවටත් හේතුවක් තියෙනවා. හේතුවේ ඵලයේ හේතුවටත් මේ වෙලාවේ යම් වෙන දෙයක් යම් සිද්ධ වෙන දෙයක තියෙන හේතුවටත් හේතුවක් තිබේ. හරිද? ඒකින්ද මේක මේක අනාත්ම දාමයක්. අපේ ජීවිතය කියන්නේ අනාත්ම දාමයක්. ඒක ඒකින්ද මේක හුළඟ යන කොලයක් වගේ ඔන්න වේදනාව ගැන මෙනෙහි කරන කෙනෙකුට ඔය විදිහට තේරෙනවා. දැන් එහෙනම් දැනෙන්න ඕන අපේ පින්වත්නි භාවනාවේ යෙදලා ඉන්න කෙනෙක් වේදනාවට හිත යොමු කරගෙන එක දිගට ඉන්නකොට මේක පැන පැන පැන පැන පැන පැන යන විතක සැප වේදනා විතක දුක් වේදනා විතක විතක අදුක් අසුක වේදනා ඇති වෙන එහාට මෙහාට පැන පැන පැන පැන තියෙන තැන් තැන් වල තැන් තැන් වල ඇති වෙන මට අදාළ නැති වේදනා සකස් වීමක් කියලා හොඳට දැනෙන්න ඕන භාවනා යෝගියාට ඒකේ අනාත්ම ලක්ෂණය වැටහෙන්න ඕන තමන්ගේ මනසට. හරිද? ඒක වැටහෙන්න නම් නේද මේ කැටීමේ සිවුම් තනක් ගැන මේ කියන්නේ. වේදනාව මේ දැන් තියෙනවද නැද්ද වේදනා සංතතිය? තියෙනවා. මානසිකාරයත් මේ දැන් තියෙනවද නැද්ද? එහෙනම් යම් කිසි කෙනෙකුට පුළුවන් මේ බණ ඉවරනාට පස්සේ වාඩි වෙලා ඉන්නකො මම වේදනාවේ අනාත්මය අල්ලගන්නම්කෝ කියලා හැම වේදනාවකටම හිත යොමු කරගෙන ඉඳලා ඒක ඇත්තම එහාට මෙහාට පයින් විදිහ අත්දකින්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? නේද? අපි කියන එහෙම ඉඳගෙන ඒක කරන්න කියලා. කරන්න කියනකොට මොකද වෙන්නේ? වේදනාවට හිත දාන චුට්ට වෙලාවක් ඉඳි පස්සේ මොන වේදනාවට හිතද්ද ඕම් කොහෙද ගිහින් මෙයා වෙන වෙන වැඩ එහෙම නැත්තම් ඉදි කියලා වැටෙනවා නේද ඉතින් ওই වගේ දෙක තුනක් වෙනවා යන්න බෑ ඉස්සරහට යන්න බෑ ඇයි ඒ සියුම් නියමෙන් වැඩ කරන්න බෑ ලොකු නියමෙන් අයින් කරන්න ඕන ගොඩාක් දේවල් අයින් කරලා නැහැ නේද එහෙනම් එවැනි தත්වයකටපත් වෙලා පංච උපාදානස්කන්ධයේ අනාත්ම ස්වභාවය බලන්න නම් අන්ත කීප වතාවක්ම කිව්වා දැන් මේ මේ දින කීපෙම පිළිවෙලකට ඉස්සරහට තමන්ගේ හිත ශක්තිමත් කරන්නට ඕනේ. ඒ සඳහා අකණ්ඩව සිල් රැක සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකායතන විසුද්ධිය ආදී වශයෙන් ඉස්සරහට එන්නට ඕනේ. තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන විසඳුම සකස් කරගෙන මේක මේ කාලේ කරන්න පුළුවන් දෙයක්. හරි? එහෙනම් අනිවාර්යෙන් අනිවාර්යකට අපි කියනවා මේක කරන්න ඕන මේ විදිහටමයි කරන්න ඕනේ. ධර්මයේ තුල මේක තියෙනවා කරන්න ඕන විදිහ. හරි. එහෙනම් දැන් බලන්න ඊළඟ කාරණාවට අපි යමු. එහෙනම් මේක අත්දකින්න අවශ්‍ය කරන දේ උපයාස පයා ගන්න ඕනේ. එතකොට වේදනාවේ අනාත්ම ස්වභාවය Tamanට හොඳට දැනනවා. ඊළඟට අපි යමු සංඥාව පිළිබඳව. හරිද? සංඥාව කියලා කියන්නේ අපේ මේ මම කියලා ගත්ත මේ ගොඩේ තියෙන ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් කියලා කියන්නේ දැන් දැන් ඔය ප්‍රේක්ෂකයන්ගේ පැත්තේ නැත්තම් බණ අහන අපේ පින්වන්ත අයගේ පැත්තේ ඉඳන් මොන හරි වචනයක් එනවා කියලා හිතන්න මට. එකපාරටම කවුරු හරි කියනවා අඹ හරි, peer හරි කියලා කියනවා. කියනකොට මේ පවන් අත්තේ මෙතන තියෙන යම් කිසි ක්‍රියාවලියක් මේක දිරනවා නේද? මේක පාට වෙනස් වෙනවා. එහෙම ක්‍රියාවලිය වගේක් තියෙනවා මෙතන. මේක එහෙම අඹ කියලා මේ අඹ කියලා තමයි කිව්වේ කියලා අඳුර ගන්නවද? නෑ අඳුරගන්නේ නෑ. අපි හිතමුකෝ වොයිස් රෙකෝඩර් එකක් තියලා තිබ්බා කියලා මෙතන. ඒ වොයිස් රෙකෝඩරේ මේ මේ ශබ්ද ඔක්කොම රෙකෝඩ් වෙනවා. හැබැයි ඒ රෙකෝඩරේ කිසි දෙයක් අඳුර ගන්නවද මේ කිව්වේ මොනවද කියලා? නෑ රෙකෝඩ් කරලා දෙනවා. හැබැයි මොකුත් අඳුරන්නේ නෑ. හැබැයි අපේ මනස තුල ඉන්නේ හඳුනා ගැනීම තියෙන මේ අඹ ගැනයි කිව්වේ මේ දෙල් ගැනයි කිව්වේ මේ කොස් ගැනයි කිව්වේ කියලා. අන්න ඒ හඳුනා ගැනීමට තමයි කියන්නේ ඒක සිද්ධියක්. හරිද? ඒක අපි තුල සිද්ධ වෙන සිද්ධියක්, අපේ තියෙන ක්‍රියාකාරීත්වයක්. සංඥා චෛතසිකය කරන්නේ ඒ ඒ අරමුණ හඳුනා ගැනීම. හරි? හඳුනා ගන්න සිත් පහල කරන එක. ඒක හැම හිතක් එක්කම ඇතිව නැතිව යන ਸਰවචිත්ත සාධාරණ චෛතසිකයක් තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සංඥාව කියන කාරණාව මට ඕන හැටියටද හැදෙන්නේ කියලා බලන්ඩ මම මේ දැන් බණ කියන ගමන් ඔක්කොම හොඳට අවධානයෙන් ඉන්න තමන්ගේ සංඥාව කියන ක්‍රියාවලිය උතන සිද්ධ වෙනව නේද? ඒක මගේ නේද? මගේ ක්‍රියාවලිය නේද? ওই පැත්තේ තියෙන්නේ. මගේ සංඥාව මගේ සංඥාව කියන ක්‍රියාවලියනේ. මගේ නම් ඒක වැඩ කරන්න ඕන කාට ඕන හැටියටද? මගේ නම් ඒක වැඩ කරන්න ඕන කාට ඕන හැටියටද? ඔන්න දැන් පුළුවන් නම් මට ඕන හැටියට වැඩ කරවන්න. දැන් මං කියනවා ඔය පැත්තේ සංඥාව කියන ක්‍රියාවලිය මට ඕන හැටියට වැඩ කරනවා මං දැන්. ඔන්න බලන්න වෙනවද නැද්ද කියලා. දැන් මේ පැත්තට අවධානය යොමු කරගෙන ඉන්නේ මං කියනවා peera අඹ අන්නාසි දිවුල් කියනකොට මොකද වෙන්නේ? අරමුණ එනකොටම වැඩේ වෙනවා. අරමුණ <laughs> අරමුණ එනකොටම සංඥාව හැදෙනවද නැද්ද? දැන් නවත්තන්න පුළුවන් වුණාද? නවත්ත ගන්න බෑ. මං හිතාගෙන හිටියට මේවා මගේ වැඩ කියලා මම මේ ඇහැ කනාසේ දිව දිවාරගෙන පාර යනවානේ. ඇහැ කනාසේ දිව ශරීරයේ මනස අරගෙන පාර යනවා. යනකොට මගේ හිතේ එන සංඥා පෙළහැර නැත්තම් සංඥා සම්තතිය පිළිබඳ තීරණය මට ගන්න බෑ. එන එන එන එන සංඥා එතන හැදෙනවා. නේද බලන්න මේවා තේරුම් ගන්න හරි ලේසි. අමාරු නැහැ. මේ හරියට හරියට අවධානය යොමු කරොත් ගැඹුරු ධර්මයක් අපිට තේරුම් ගන්න පුළුවන්. මම අහන්නේ මල ගෙදරක් වෙලා. සමහර සංඥා එනවා මල ගෙදරින් පස්සේ ඒකනේ හඳුනා ගැනීම දැන් මැරිච් එක්කෙනා ඇඳ ඇඳුමක් දැක්කහම පාවිච්චි කරපු පොතක් දැක්කහම හිටපු තැනක් දැක්කහම හිත ගිනි ගන්නවා වගේද නැද්ද? අනේ අපේ මෙතනනේ අපේ හිතියේ මෙහෙමනේ හිතියේ අහවල් දෙන්නේ කිව්වේ කියලා නේද? ඒ මොනවද අරවා දැක්කම මොකද අපිට ඇති වෙන්නේ? සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාව හේතුවෙන් සංස්කාරයක් ඇති වෙනවා නේද? ඒ සංස්කාරයේ රත් වෙච්ච දැවිච්ච තණ්හාව සහිත නේද ගිනි ගන්නවා වගේ සංඥාවක්. එහෙම නේද? ඉතින් ඔය සංඥා ආවේ නැත්තම් ඔක වෙන්නේ නෑනේ. නේද? එහෙනම් ගිනි තියා ගන්නවා වගේ සංඥා සත්‍චිරි දැවිලි සහිත සංඥා ඉතින් නවත්තගෙන ඉන්නකෝ. දුක් සහිත සංඥා දුක් ඇති වෙන සංඥා මොකටද ගෙන්න ගන්නෙ? ගෙන්න ගන්නවාද මං පීඩාවටපත් වෙලා තියෙද්දි අධික පීඩාවටපත් වෙලා තියෙද්දි මාව රත් වෙවි දැවි දැවි පිච්චි පිච්චි වැළපි වැළපි ඉඳිද්දි අර පරණේව ඔක්කොම එනවද නැද්ද? ඒක නේ මගේ වැඩ නම් මම ඒවා එන්න දෙයිද? නේද? කවුරු හරි ඇවිල්ලා අපිට කියනවා දැන් ඕවා හිතේ තියෙන්න එපා. දැන් ඕවා මතක් කරලා දාන්න. මොකට ඕවා මතක් කරනවද? කිව්වහම කන්නට එකක් දෙන්න හිතනවා අපි කියනවා. අමතක කරන්න පුළුවන් නම් මම මතක තියාගෙන ඉන්නවද? එහෙනම් අමතක කරන්න හැදුවට අමතක වෙන්නේ නෑ. සමහරකට ඔගේ අනිත් පැත්ත. හොඳට පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා විභාගයට ගිහිල්ලා. හරිද? දැන් ඒත් ප්‍රශ්න පත්‍රය දාගෙන මොනවද එන්න ඕන? සංඥා එන්න ඕනේ. එනවද? ඉස්සෙල්ලා දවසේ හොඳට පරීක්ෂා කරලා බලුවා හරි හරි හොඳට මතකයි. විභාග වෙලා මෙන්න එන්නේ නැහැ. විභාග ඉවරුන ගම නේ නිකම් වෙනවා කවුරුත් මතක් කරලත් නැහැ. ඕන වෙලාවට එන්නෙත් නැහැ. අපි වෙලාවට යන්නෙත් නැහැ. එතකොට මේ සංඥාව කියනක ඒකට ආවේනික ඒ ක්‍රියාවලියට ආවේනික කරන්නේ කරවන්නේ නැති නිබඳ වෙනසකට භාජනය වෙමින් තියෙන නේද? මට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගන්නට නොහැකියාවක් තියෙන හේතු තිබ්බොත් සකස් වෙන හේතු නැත්තම් සකස් නොවන සංකත වූ ක්‍රියාවලියක්ද නැද්ද සංඥාව කියලා කියන්නේ එහෙනම් ඒ මොන ලක්ෂණයද අනාත්ම ලක්ෂණය ඒක අත්දකින්න ඕනේ සංඥාවට හිත යොමු කරගෙන එක දිගට සංඥාව අධ්‍යයනය කරමින් කරමින් කරමින් කරමින් කරමින් ඉඳලා ඒක අත්දකින්න ඕනේ. එන්නේ ඒක අත්දැක්කම තමයි අපි කියන්නේ කුඩාම ඒකකයේ අනාත්ම සංඥාව අල්ලගත්තා කියලා. නේද? ඒක තමයි ආත්ම දෘෂ්ටි අයින් වෙන්න කල යුතු ඉහළම කාරණාවක් ගැනක් මේ කියන්නේ. එතනින් එහා ආය බලන්න දෙන්නේ මේ අත්තම කල්පනා කරන්න බලන්න. පංච උපාදානස්කන්ධයේ ඛණ්ඩේහි ත්‍රිලක්ෂණය පිරික්සනවා නැත්නම් අපි මේ කියන දැන් අපි කතා කරපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඇරෙන්න මෙතන තියෙන චූටිම දේවල් ටික ඒ ටික. ඒ වාගේ අනාත්ම සංඥාව මං අත්දැක්කා නම් ආය අත්දකින්න දෙයක් තියනවද? නේද? එහෙනම් අපේ ලොකුම අරමුණ මොකද්ද? එතෙන්ට පැනගන්න එක. හරි? ඒක අත්දකින්න ගානට අපේ මානසිකාරය සකස් කරගත්ත දවසට කියනවා අනාත්ත අනාත්තානුපස්සනාවි පස්සනාවෙන් වාසය කරනවා කියලා. අනාත්තානුපස්සීව වාසය කරනවා කියලා. ඒතකොට ඒක හරියටම ප්‍රත්‍යක්ෂ කොට තේරුම් ගත්තා නම් ආය තේරුම් ගන්න දෙයක් තියේද? එහෙනම් අපිට බෞද්ධයෝ විදිහට මැරෙන්න ඉස්සලා කරන්න ඕන දේවල් 15ක් තියෙනවා. වැඩිද දන්නේ මෙතර වැඩ කරපුවා මෙතන මේ දෙන්න දෙන්න පැවරුම් 15යි තියෙන්නේ. මොනවද 15? පහ වැඩි කිරීම 3. මොනවාද පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන මොනවද 3? අනිත්‍ය දුක්ඛ අනාත්ම. පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තා නම් වැඩි ගොඩ. හරි. හාමුදුරුවෝ නම් කියයි කරන්න නේද කියන්න නම් ලේසි කරන්නනේ අමාරු ඇයි අමාරු පිළිවෙත නැති හින්දා මේක කරන වැඩ පිළිවෙත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන ගුණයන් හරි ඉතින් මේ කාරණා පිළිබඳවයි අපි හොඳින් දැනගන්න ඕනේ මේවා දීර්ඝයි ටිකක් සතියකට කතා කරන්න ටිකක් අමාරුයි වගේ ඒකයි අපි මේ දිනවල ධර්ම සාකච්ඡාව ස්වාමීන් වහන්සේ නමක් එක්ක කරන ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ නැහැ මේ දිනවල. ඒ වගේම හෙට දවසේ සජීවීව කරන සාකච්ඡාව කරනවා. ඉන්පසු උරුමය හෝ කතිකාවත කියන වැඩසටහනේදීත් අපි මේකමයි සාකච්ඡා කරන්නේ. මේක ඉදිරියට කතා කරන්නේ සිකුරාදා දිනයේ සජීවී සාකච්ඡාව කරනවා. ඒ වගේම සෙනසුරාදා දවස් අපි වෙන් කරලා තියෙන්නේ ළමයින්ගේ යහපත සඳහා ළමා වැඩසටහනක් තමයි මේ දිනවල කෙරෙන්නේ ළමයින්ගේ යහපත සඳහා තමයි මොකද අපේ දරුවන්ව අනිවාර්යයෙන් මේ ධර්මයේ තියෙන වටිනාකම දරුවන්ට වටහා දිය යුතු තියෙනවා. දැන් කෙසේ හෝ දරුවන්ට තේරෙන්න ඕන මේක පොතක් කියවන එක නෙවෙයි. විභාගයක් පාස් කරන එක නෙවෙයි. ධර්මයේ තුල තියෙන ඊට වඩා ලොකු වෙනසක් කරගන්න ලෞකිකත්වය දිනු කරගන්න අවශ්‍ය කරන දේ සිද්ධ කරන්න තියෙන ධර්මය තුලින්. ඉතින් ඒකින්දා අපි මේ මේ කතා කරපු දේවල් වලක් තියෙන්නේ ඔය විදිහට අපි අනාත්ම සංඥාව සංඥාවේ සහ වේදනාව ගැන අපි කතා කරා මේ දෙකේ අනාත්ම සංඥාව තමන් තුළින් දැක ගන්න උත්සාහ කළා යම් කිසි විදිහකින් ඒක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරපම් වෙන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා අනත්තානුපස්සනම් භාවෙන්තෝ අනත්තානුපස්සනාව වඩන්නා නැවත නැවත නැවත නැවත නැවත නැවත ওই විදිහට වඩන කෙනාට අත්ථ සංඥං පජහතිය ආත්ම සංඥාව දුර වෙලා යනවා. අනාත්ම සංඥාව වඩන්නාට ආත්ම සංඥාව දුර වේ. අනත්ත් සංඥාව වඩන්නාට ආත්ම සංඥාව දුර වේ. දැන් මේ බණ ඇහුවා කියලා ආත්ම සංඥාව අයින් වුණාද? නේද? හොඳට තේරුණාද නැද්ද? ඒක නෙන්නම් මම කරන දෙයක් නම් නෙමෙයි මේක අනාත්මයි කියලා තේරෙනවා. තේරුණාට නේද? තේරුණාට ආත්ම හැඟීම මගේ දේවල් මට ඕන හැටියට තියාගන්න ඕන දේවල් නිකන් ආත්මීය හැඟීම මම මේ ඇවිල්ලා මෙතන ඉඳලා යන කෙනෙක් ඉන්නවාය මේ විදිහට කෙරෙන වැඩක් තියනවාය කියන හැඟීම තියනවද නැද්ද? තියනවද නැද්ද? තියේ හාමුදුරු ඔය කිව්වට අපි ආත්මයි. ආත්මයි කියන හැඟීම තියනවා. අන්න ඒක නැති කර ගැනීම සඳහායි නේද මේ කියපු දේවල් වර්ධනය කරන්න ඕනේ කියලා මේ කියන්නේ හැමදාම නැත්තම් අපි නැති ආත්මයක් ඇතයි හිතාගෙන නේද ආත්ම කොට ගන්න බැරි දේවල් වගේක් ආත්මයි කියලා හිතාගෙන බලාපොරොත්තු ඇති කරගෙන වාසය කරලා අවසානයේදී මහා විනාශයකට පත් වෙනවා ඒ ආත්මයට සාධාරණීෂ්ඨ කරගන්න කියලා ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනා වාද පරුසා වාද නේද සම්ප්‍රප්ලාපම මාගේ හැටි මමයි දන්නේ මම කවුද කියලා දන්නවද මට මේ වගේ දේවල් කරා හ්ම් දන්නවනේ කතන්දර ටික නේද ඔය ඔක්කොම අදහස් එන්නේ මොකද නේද හ්ම් මට කරන්නේ අපේ සීයාගේ පරම්පරාවේ මම අපේ පරම්පරාවේවත් නෑ මේ වගේ නින්දාවක් ලබලා අපි බලා ගන්නම් කියලා ඉතින් බොහෝ ප්‍රාණඝාත දත්තා දාන ආදිට යනවා ඉතින් ඒක ඒවත් එක්ක සසර නේද අන්න ඊට පස්සේ ඉන්නවා මෙහි ආත්ම සංඥාවෙන් වැඩ කරලා අර හිතන්න ඉන්න හරක් ආත්ම, බලු ආත්ම <laughs> නේද? එතන ඉඳගෙනත් මොකද කරන්නේ? දැකලා තියෙනවද බල්ලන් ගිහම තියෙන ලොකු <laughs> ඒක තමයි ඇති. ඒ ගිල්ලත් එච්චර තමයි. එතකොට ඒ වගේ නේද සමහරලාට මේ Tamanට වැඩිය 10 15 ගුණයක් 20 ගුණයක් විතර ලොකු වාහන යනවා පාරේ. ඒකට පන්නනවා. ඊට පස්සේ පුළුවන් කියලා හිතාගෙන. දැන් කොහොමද දැනෙනවද කවුද දන්නේ නේ? ලොකු ආහනයක් පිටිපස්සේ මේ සතා පන්නන්නේ ඇයි? මට එයාට දැනෙනවද මං ඊට වැඩිය ලොකුයි කියලා දැනෙනවද නැහැ. බය වෙයි කියලා දැනෙනවද දන්නේ නැහැ. මොකක්ද දන්නේ නැහැ. මොනවා නමුත් එතන මොනවා හරි හැඟීම් වගේ තියෙනවා පීඩිත හැඟීම් වගේක් තියෙනවා මොන හරි උත්සාහයක් ගන්නවා හැබැයි හරියන්නේ නැහැ පුළුවන් තරම් ගුටි කනවා නේද හ්ම් පුළුවන් තරම් පල්ලෙහාට වැටෙනවා දුක් විඳිනවා මේ ඔක්කොම ඇයි ලැබිච්ච මනුෂ්‍ය ජීවිත ලැබිච්ච වෙලාවල් වලදී ධර්ම අවබෝධය නොකර ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාදාන, මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප ආදී අනන්ත දුක් අනන්ත වැරදි කරගත් එකේ හේතුවෙන් බලු දුක් දී නේද? ඒකෙන්ද බොහෝ දුක් විඳින මේ සංසාර ජීවිතේ අපිට මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන අරගෙන මේ ජීවිතේ සාර්ථක කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගෙන මමත් කෙසේ හෝ සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති